අපි හේතු ප්‍රත්‍ය ආරම්භන ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය කියන මේ ප්‍රත්‍ය තුන පිළිබඳව කතා ඊළඟට එන්නේ අනන්තර ප්‍රත්‍ය කියන ඒ අනන්තර ප්‍රත්‍ය කියන මේ උපකාරක ධර්මයට ඇතුළත් වන්නේ සිත් අප දන්නවා සිත් ඇති වෙනකොට සිත් සමගම උපදන සිතින් වෙන් කළ මෙහෙම ධර්ම කොටසක් තිබෙනවා චෛතසිකය කියලා. ඒ චිත්ත චෛතසික ධර්ම තමා අනන්තර ප්‍රත්‍ය වෙන ධර්ම. ඒ වගේ මේ අනන්තර ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කියන ඒ උපකාරය ලැබ ඇතිවන්නා වූ ධර්ම වලට අයත් වන්නේ ඒ චිත්ත චෛතසික ධර්මයි. එනිසා ඒ අනන්තර ප්‍රත්‍යයක සිත් ආ චෛතසික මිස රූප ධර්ම ඇතුළත් වන්නේ දැන් අපි ඉගෙන ප්‍රත්‍යය පිළිබඳව කතා කළා ඒ එකක් හේතු ප්‍රත්‍යය ඒ හේතු ප්‍රත්‍යය පිළිබඳව කතා කරන විට අප දැනගත්තා හේතු ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝ හේතු ප්‍රත්‍යය වශයෙන් චෛතසික හයක් නැත්නම් හේතු නාමයෙන් දැක්වෙන ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන හේතු සය. ඒ හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න හැටියට දැනගත්තත් සාමාන්‍යයෙන් කියනවා නම් අර විශේෂ කරුණු අත්හැරලා සහේතුක සිත් 71ක් ඒ සමගයේ දෙන චෛතසික 52ක් ඒ සහේතුක චිත්තජ රූප හා සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියන මේවා. දැකෙන්දී රූපත් ඒ හේතු ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න හැටියට ගෙන තිබෙනවා ආවා. ඒ නිසා ඒ එතකොට හේතු ප්‍රත්‍ය වන්නේ නාම ධර්ම කයක් හේතු ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න හැටියට නාම ධර්ම රූප ධර්ම කියන ඒ නාම රූප ධර්ම දෙකම සත්‍යය ඇතුළත්. ඒ කොහොම නෙවෙයි ඒක තේරුම් ගන්න ඕනනේ. ඊළඟට අපි කීවේ <clears throat> ආරම්භන ප්‍රත්‍යය ඒ ආරම්භන ප්‍රත්‍යය කියන්නේ අරමුණු වීම වශයෙන් උපකාර වන ධර්මවලටයි ආරම්භන ප්‍රත්‍යය. ඒකට අරමුණු වීම වශයෙන් කියන විටම අපට තේරුම් ගන්නට පුළුවන් ඒ ආරම්භන ප්‍රත්‍යයේ උපකාරකත්වය ලැබෙන්නේ චිත්තජයතික ධර්මයන් තියෙන්නේ. මොකද අරමුණුගෙන පහළවන ධර්මය කියන්නේ සිත්. ඒක සිත් ගන්නා විට ඒ සිත් සමග උපදනා චෛතසිකයක් වෙනවා. එබැවින් ආරම්භන ප්‍රත්‍යය කියන විට නම් මේ ප්‍රත්‍යයට ඇතුළත් වෙන ධර්ම. සිත් චෛතසික රූප නිබ්බාන පඤ්ඤප්ති කියන මේ සියල්ලම ඇතුළත්. මොකද මේ සියල්ලම අරමුණු කිලින් වශයෙන් උපදනා සිත් තිබෙනවා. يعني ලෝකෙහි හෝ ලෝකයේ නතර යම් කිසිවක් අරමුණු කළ හැකි බවක් තිබෙන්නේ සිතට ආකායිකසිකය. ඉතින් එහෙම සිත් තිබෙනවා. සියල්ලම අරමුණු කරන සිත් කියලා කොටසට තිබෙනවා. ඒ ඒ සිත්වලට අරමුණු වශයෙන් ලැබෙන ධර්ම සියල්ලම කියන විට ආරම්භන වශයෙන් දක්වන විට සයක් දක්වනවා රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන ඒ ඒ අරමුණු සයක ඇතුළත් වෙනවා හැම ධර්මයක්. එකතුදු නෑ. ඒ නිසායි ආරම්භන ප්‍රත්‍යයට සියල්ලම ඇතුළත් වෙනවායි කියන්නේ. නමුත් ආරම්භන ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වන්නේ සියල්ලම නෙවෙයි. ඒ ආරම්භන ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වන්නේ සිත් 89ක් ඒ සමග උපදනායි සිත් 52ක් පුතින් ගන්නවා නම් එහෙමයි කියන්නේ. ඒ ප්‍රත්‍යෝත්පන්න ඊළඟට අධිපති ප්‍රත්‍යය ගැන කිව්වේ අධිපති ප්‍රත්‍යය කොටස් දෙකක් තිබෙනවා. ඒ අධිපති ප්‍රත්‍යය සහජාතාධිපති ආරම්මනාධිපති. අපි ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රතිඋත්පන්න දැනගත්තා. ඒ ඒ ආරම්මනාධිපති ප්‍රත්‍යයට ඇතුළත් වන ධර්ම වශයෙන් සිත් චෛතසික ඇතැම් රූප නිබ්බාන කියන මේවා ගත්තා. ඒ ආරම්මනාධිපති ප්‍රත්‍යයේ අපි සිත් වලින් ගත්තේ 84ක් සිත් දෝමනස්ස සිත් දෙකක් මෝහ මූල සිත් දෙකක් සෝමනස්ස සහගත හසිකුත්පාද සිතක් කියන මේ පහ අර ඉතිරි සිත් 84ක් ඒ ඒවායේ යෙදෙන චෛතසික ඒ නිසා චෛතසික වලින් අත්හැරිය දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන චෛතසික පහ අර 47ක් චෛතසිකයි රූප වලින් ඉෂ්ඨ නිෂ්පන්න රූප ධාත ඉෂ්ඨ නිෂ්පන්න රූප ධාත කාල විමුක්ත වූ නිර්වාණ එහෙම අපි ඒ ස්වરૂප වශයෙන් ඉදිරි නැත්නම් ප්‍රත්‍යෝත්පන්න වශයෙන් දැනගත්තා ඒ ආරම්භ ආදී ප්‍රතිප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න හැටියට ඒ ඒවයි ගත්තා. ඊළඟට එහි ප්‍රත්‍යෝත්පන්න හැටියට දැනගත්තා. ආරම්භනාදිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න හැටියට දැනගත්තේ ඒ ගරුකල යුතු අරමුණු ගරුකොට අරමුණු කරන ලෝභමූල සිතට මහා කුසල් සිතට මහා ක්‍රියා ඥාන සංප්‍රයුක්ත සිත හතර ලෝකෝත්තර සිතත් කියන්නේ ඒ සිත් අපි කියන්නේ 28ක් ඒ විතර ඒ 28 ඉස්සා දේශ ඉස්සා මච්චරිය පුක්කුච්ච විචිකිච්ඡා අප්‍රමාණ්‍ය අප්‍රමාණ්‍ය කියන්නේ කරුණා මුදිතා කියන මේ චෛතසික හැර ඉතිරි චෛතසික එතන චෛතසික හතක් දැක්වෙනවා ඒවා අතර ඉතිරි චෛතසික 45ක් කියන මේවා ආරම්භනාදී ප්‍රතිප්‍රත්‍යේ ප්‍රත්‍යස්කන්ධ ඒ ආරම්භන කියන වචනය මේ ප්‍රත්‍යයට ඇතුළත් වෙන බැරි ආරමණාදී ප්‍රතිප්‍රත්‍ය අරමුණු වන්නේ ගරුකටයුතු අරමුණු ගරුකට ගරුකලයුතු අරමුණු කියන කොටස ඒවා තමයි අර ඉෂ්ඨ නිෂ්කම්ම රූප ධාතක් ඉෂ්ඨ නිෂ්කම්ම අපි ඒවා කියන්නේ ඉෂ්ඨ නිෂ්කම්ම රූප ධාත ලෝභ ලෝභ මූල සිත් ලෝභ මූල සිතට දේශ මූල මෝහ කියන කීයද අරමුණු වශයෙන් ගන්න ඒවා 84ක් කියන්නේ 84 ඒ ඒ වර්ජිත චෛතසික කීය දේශ ඉස්ලාමචරී පුච්ච විචිකිච්ඡා වර්ධිත চৈতසික 47 කාලමුක්ත වූ නිර්වාණය දැන් ඒවා අරමුණු කොට උපදනා වූ ධර්ම වශයෙන් ගත්තේ සිද්ධිසියට ඒ සිද්ධිසියට ඇතුළත් වන්නේ চৈতසික අතුරේදී දේශිකා මච්චරිය කුච්ච විචිකිච්ඡා අප්‍රබාණී කියන ඒ চৈতසික හත එනිසා চৈতසික 45යි පැත්තේ දැන් එතෙන්දි මට පෙන්වන්න තෝරන්නේ ආරම්භනාධිපති ප්‍රත්‍යය කියන විට ප්‍රත්‍යයට ඇතුළත් වන ධර්ම නාම රූප වශයෙන් කොටස් වෙනවා. නැත්නම් අපිට කියත හැකි චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ හතරට ඇතුළත් ධර්ම තිබෙන්නේ. ඔක්කොම නෙවෙයි. ඇතුළත් ධර්ම තිබෙනවා. නමුත් ඒ ප්‍රත්‍ය පන්නේ හැටියට ඒ ප්‍රත්‍ය කරන කොටගෙන උපදනා වූ ධර්ම වශයෙන් ගන්නට තිබෙන්නේ චිත්ත චෛතසික ධර්ම පමණයි. ආරමණාදී ප්‍රතිප්‍රත්‍ය බැරි. ඊළඟට කියේ සහජාතාධිපති කියලා. සහජාතාධිපති කියන්නේ ඒ සහජාත වූ ධර්මයන් අතුරෙන් සමහර ධර්ම කෙනෙක් පිළිනවා. ඒ ධර්ම සමාජයේ වශයෙන් අන්‍ය ධර්ම පැවැත්වීමට තරම් බලයක් ඇති ධර්ම, ශක්තිමත් ධර්ම. ඒවා තමයි ඡන්ද, විරිය, චිත්ත, දීමංස කියලා දැනගන්න. ඡන්දය කියන කනති දැනත්ත වීරයේ කියන සිතේ සිතට හුකුල් දෙන ස්වභාවය චිත්තේ කීවේ දේහේතුක ත්‍රිහේතුක ගවන්ති 50 52 විහේතුක ත්‍රිහේතුක ගවන්ති 52 ආ විමංශ කියන්නේ ප්‍රඥාව ප්‍රඥාව දැන් අප අධිපති ප්‍රත්‍යය පිළිබඳව කතා කරන විට දැනගත් කරුණක් තමයි ඒ අධිපති ප්‍රත්‍යය ලැබෙන්නේ මේ ධර්මයන්ගෙන් හේතුක ප්‍රහේතුක ජවන් වල යෙදෙන ඒ අධිපති ධර්මයන්ගෙන් පමණයි. දැන් අපි ඔය ඡන්ද චිත්ත විරිය විමාංශ කියන හතරම අධිපති වශයෙන් දක්වනවා මෙන්න ඉද්ධිපාද වශයෙන් වෙනවා. මේ ඡන්දිද්ධිපාද, විරිද්ධිපාද, චිත්තිද්ධිපාද, විමාංශිද්ධිපාද දැන් අධිපති කියන විට ඉද්ධිපාද වශයෙන් නම් මේ ධර්ම සියල්ලම එක පිටක ඉද්ධිපාද හැටියට උපදින්නට පුළුවන්. නමුත් අධිපති වශයෙන් ගන්නා විට ඒ ධර්ම සියල්ලම ලැබුණා. එක එක අවස්ථාවකදී අධිපති වන්නේ එක ධර්මයක්. එනකොට අධිපති කියන ඒ බව අධිපති බව ධර්ම කීපයකට එකවර ලැබෙන්නට බෑ. එතකොට ඒතර අධිපති කමක් නෑ. ඒ නිසා අධිපති වන්නේ මේ ධර්ම අතරින් එකක් එක අවස්ථාවක. මේ අපදාන්නවා ඡන්දය කියන එක සිත්වල යෙදෙනවා. ඡන්දය අහේතුක මෝහ වජිත චිත්තේසු කියලා මායකට මතක් කරගන්න අහේතුක සිතා මෝහ මූල සිත්තේ කියන සිත් විස්සක් හැරෙයි. ඉතිරි සිත් 69ෙහි ඡන්දේ යෙදෙනවා. දැන් ඡන්දේ සිත් 69ක යෙදුණා. ඒ 69ෙහිදීම ඡන්දය අධිපති වන්නේ නැහැ. අධිපති වන්නටත් බෑ. මත්විතාද අධිපති වනුයේ සිත් 52ක පමණයි. අධිපති වශයෙන් ලැබෙන අර චිත්තාධිපති වශයෙන් ලැබෙන විහෙතුක ත්‍රි හේතුක ජවන් වල පමණයි අධිපති ලැබෙන්නේ. එනිසා ඡන්දයේ යෙදෙන වෙනසිට තිබුණාට ඒ වෙනසිට වල උපදනා වූ ඡන්දය අධිපති කෘත්‍යයෙන් ලැබෙන්නේ නැහැ. ඒක ඒ සිත් වල ලැබෙන සංප්‍රයුක්ත ධර්මයක් කරනවා. නමුත් අධිපති වන්නේ එකොමමක් නෙවේ. දැන් ඡන්දය යම් සිතක යෙදුනා. ඒ යෙදෙන හැම අවස්ථාවෙදීම ඒක අධිපති නෙවේ. ඒකයි තේරුම් ගන්නට තියෙන්නේ. දැන් අපි ගනිමු අපට ලෝභ මූල සිත් උපදිනවා. ඒ ලෝභ මූල සිත් වල සිතෙහි ඡන්දය තියෙනවා. ලෝභ මූල සිතෙහි ඡන්දය යෙදෙන විට ඒ ඡන්දය ලෝභයට අනුකූලයි. ලෝභයේ පක්ෂය ගන්නෙ. ලෝභයේ පැත්තට නැමුණු. ලෝභයට අනුකූලවයි ඡන්දය උපදින්නේ. ඒ වගේම ඡන්දය උපදිනවා කුසල් සිත්වල. ඒ අපට ලැබෙන කාමාවචර කුසල් සිත්වල ඡන්දය යෙදෙනවා. ඒ ඡන්දය කුසල් සිත්වල ලැබෙන විට ඒ කුසලයට අනුකූලයි. අනුකූලයි. අනේ මේ විදිහට කුසල් අකුසල් කියන එකමනක් නෙවෙයි ඒ විපාක ක්‍රියා කියන ඒ සිත්වල ඡන්දය ලැබෙනවා. ඒ ලැබෙන විට ඒ හැම සිතකම හැම අවස්ථාවකදීම ඒ බලවත් ඇති ධර්මයක් හැටියටම ලැබෙනව නෙවෙයි අධිපති වශයෙන්. දැන් ඒ ඡන්දයේ යෙදෙන සිත් 69ක් කියලා අපි කියවනේ. ඒ 69 අතුරෙන් යම් කිසි සිතක් ජවන කෘත්‍යයේ සිදු කරන්නේ නැද්ද? ඒ කියන්නේ ඒක ද්වි හේතුක ත්‍රි හේතුක ජවන් නොවේද? ඒ වායෙහි අධිපති ගන්නේ නැහැ. අධිපති වර්ග නැහැ. එහෙනම් 69ක් සිත් වලින් 52ක පමණයි ඡන්දයේ අධිපතිකම් කරන්නේ. ඒ හැම විටම නෙවෙයි. හැම විටම නෙවෙයි. යම් සිතක අධිපති වනුයේ වීරිය නම් විරියයි කියනවා. විරියාධිපති නම් ඒ විරියාධිපති කෘත්‍යය විරිය අධිපති කෘත්‍යය සිදු කරන ඒ පිටේ ඡන්දය එක ධර්මයක් මිසක අධිපති ධර්මයක් නෙවෙයි. අධිපතිය යෙදෙන්නේ නැහැ. අන්න ඒකයි තේරුම් ගන්නට තියෙන්නේ. එයයි අර පාඨවල දැක්කෙන්නේ ඡන්දාදිපති ඡන්දකම්පයුක්ත කාමං ධම්මානං කියන ඒ වචනේ ගත්තොත් ඒකයි මේ ධර්මයේ ඉගෙන ගන්නා විට ඒවාෙහි තිබෙන ප්‍රභේද දැනගෙන ගන්න ඕන. එහෙම නැත්නම් මේ වචන අනුව ගත්තොත් ඡන්දාදිපති ඡන්දාදිපතිය ඡන්ද සම්පයුක්ත කාමං ධම්මානං ඡන්දය හා සංපයුක්ත වන්නා වූ ධර්මයන්ටද සංපයුක්තකාන ධර්මාන සං සංඛානානං ච රූපාන ඒ ඡන්ද සංප්‍රයුක්ත ධර්මයන්ගෙන් නැත්නම් සිත් වලින් උපදවන රූපයන්ටද අධිපති පක්ෂයේන පක්ෂයෝ අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යේනේ එහෙම ගත්තොත් යම් කිසි සිතක ඡන්දයේ යෙදෙනවා ඒ සිතින් ඒ සිතින් උපදවන රූප සිත්වලින් රූප උපදවනවානේ රූප උපදවන්නේ නැති සිත් කියලා කියෙන්නේ සිද්ධා හතර විතරයි ඒ විපංච විඥාන සිත්ය අරූපාවචර විපාක සිත් හතරේ කියන ඒ 14න් තමයි රූප උපදවන්නේ නැහැ අවස්ථාවකෙන් දක්වන විට සියලුම සත්වයන්ගේ ප්‍රතිසංවිසිතින් චිත්තජ රූප උපදවන්නේ නැතිවක් මෙන්න රහතන් වහන්සේගේ සිටිසිතෙන්ද චිත්තජ රූප උපදවන්නේ නැහැ. අනේ එහෙම විශේෂයක් දක්වනවා. ඒකට සිත් 14ක් තිබෙනවා රූප උපදවන්නේ නැති. ඒ රූප උපදවන්නේ නැති සිත් වලින් අර 10 විපංක විඥාන කියන 10ෙහි සම්බේ දෙන්නේ නැහැ. සම්බේ විතරක් නෙවේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයේ කියන හතහැර වෙන චෛතසික යෙදෙන්නේ නැහැ ඒ චක්කු විඥානාදී සිද්ධායි චක්කු විඥානය සෝත විඥානය ධාන විඥානය ජීවා විඥානය කාය විඥානය කියන විඥාන පහක් තිබෙනවා ඒවා අකුසල විපාක චක්කු විඥානය ආදියත් කුසල විපාක චක්කු විඥාන ආදියත් වශයෙන් ගත්තම 10ක් තිබෙනවා ඒ 10ට අපි කියනවා විපංච විඥාන කියලා. ඒ විපංච විඥානෙෙහි යෙදෙන චෛතසික තිබෙන්නේ හතයි. පස්ස වේදනා සංඥා චේතනා ඒකබ්බතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන චෛතසික හත පමණයි. අනිත් චෛතසික යෙදෙන්නේ නැහැ. ගොඩාක්නේ ඡන්දේ තිරෙන්නේ වෙන ගොඩක. අර ප්‍රතිර්ණක චෛතසිකවල. විතක්ක විචාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද කියන. ඒ ඡන්දේ යෙදෙන්නේ නැති සිතක්. 10කුයි විපස්සී විඥාන. නමුත් අරූපාවචර විපාක සිත් ඒවා අපට මෙහිදී ලැබෙන්නේ නැහැ. ඒ අරූප භූමියේදී ලැබෙන විපාක සිත් හතර ඒ හතරෙහි ඡන්දයේ යෙදෙනවා. යෙදුනට ඒ භූමියෙහි රූප උපදවන භූමියක් නෙවෙයි. ඒ නිසා රූප උපදවන බවක් නැහැ ඒක. දැන් අනෙක් සිත් මෙහිදී ලැබෙන ඡන්දයේ යෙදෙන සිත් පිළිනොයි කියලා අපි කියවනේ 69ක් සිත්. ඒ සතමනක් පිට්වලේදී විහෙතුක ත්‍රිහෙතුක කියන ජවන් හැර තව ත්‍රිහෙතුක ත්‍රිහෙතුක සිත්ති වෙන සිත්ති වෙනවා දැන් ත්‍රිහෙතුක වශයෙන් කියන විපාක සිත් ත්‍රිහෙතුක විපාක ඒ ත්‍රිහෙතුක විපාක සිත් වල ඒ වගේම ද්වි හේතුක ක්‍රියාසිද්ධි ගැන. ඒ ක්‍රියාසිද්ධවල ඡන්දේ යෙදෙනවා. ද්වි හේතුක විපාකසි ද්වි හේතුක ක්‍රියා. ද්වි හේතුක විපාකසි විපාකසි වලින් නෑ කෙරෙන්නේ ජවන කෘත්‍යය. විපාක සිත් වල ජවන කෘත්‍යයක් නෑ. ඒ නිසා ඒ සිත් වල යෙදෙන ඡන්දය ඡන්දාධිපති වන්නේ නෑ. ඡන්දාධිපති වන්නේ නැහැ. නමුත් මේ විපාක සුඛලින් උපදවන රූප තිබෙන. රූප. එතකොට ඒ රූප චිත්තජ රූප හුදු චිත්තජ රූප මිසක මේ ඡන්දාධිපති ප්‍රත්‍ය ලබන රූප නෙවේ. රූප නෙවේ. අන්න ඒ විදිහට ඡන්දයේ යෙදෙන සිත් සියල්ලගෙන්ම සිත් 52ක පමණක් ඡන්දය අධිපති කෘත්‍යය සිදු කරන බවත් ඒ සිත් වලින් උපදවන නැත්නම් ඡන්දය සංප්‍රයුක්ත වූ ඡන්දාධිපතිය ඇති සිත් වලින් උපදවන ඒ රූපවලට ඡන්දයේ ඡන්දාධිපතියේ ප්‍රත්‍යභාවය ලැබෙනසේගෙන ඒවා ඡන්දාධිපති ප්‍රත්‍යෙහි ප්‍රත්‍යෝත්පන්න හැටියට දක්වනවා අනේ ඒක එහෙම තේරුම් ගන්න එකයි ඡන්දාධිපති ඡන්ද සංපයුක්තකාම එහෙම නැත්නම් අර වචනේ ගත්තොත් ඡන්දාධිපති වචනේ එහෙමනේ ඡන්දාධිපති ඡන්ද නමති අධිපතිය ඡන්දාධිපති ධර්මය ඡන්ද සංපයුක්ත කාමං ධම්මානං කියන විට මේ කාරණය දන්නේ නැත්නම් කියන්නට තිබෙන්නේ ඡන්දය සංප්‍රයුක්ත වන්නා වූ සිත් 69ටද එතකොට වැරදි ඒකනේ ඡන්දාධිපති කියලා ඡන්ද සංපයුක්ත කාමං ධම්මානං කියන තැනට අර්ථ කිය යුතු තිබෙන්නේ ඒ ඡන්දය යෙදෙන ඡන්දාධිපතිය යෙදෙන විහෙතුක නැත්නම් ඡන්දය ඡන්දය අධිපති වශයෙන් ලැබිය හැකි විහෙතුක ත්‍රිහෙතුක ජවනයන් 52 එහෙම කියන්නේ 52 ඒ හා ඒ සමදේශන චෛතසික ධර්මයන්ට අනිත් එක ඒ ඡන්දාධිපතිය සහිත වූ සිතින් උපදවන රූපවලට අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙයි. එහෙමයි කියන්නේ. අත් ඒ වගේම තමයි විරියාධිපති. වීරිය සිත් කීයට යෙදෙනවද? 73ක යෙදෙනවා. සිත 89 අතුරේ වීරියේ යෙදෙන සිත් පිළිනවා 73ක්. 16ක වීරියේ යෙදෙන්නේ නැහැ. විරියන් පංචද්වාරා වජ්ජන විපංච විඥාන සම්පටිච්ඡන සම්පීර්ණ වජ්ජිත චිත්තේසු කියලා අභිධර්මාර්ථ සංග්‍රහ පාඩයක් තිබෙනවා. එයින් සිද්ධාසේක වීර්යය යෙදෙන්නේ නැහැ. සිත් 73ක වීර්යය යෙදෙනවා. ඒ 73ක යෙදෙන වීර්යයෙන් විද්‍යාදි පතුලන්නේ මොන වීර්යයද කියලා බැලුවොත් විද්‍යාදි පතුලන්නේ අර ද්වි හේතුක ත්‍රි හේතුක ජවන් 52 යෙදෙන වීර්යය. ඇතැම් විටක අධිපති කෘත්‍යය සිදු කරනවා. ඒකයි තේරුම් ගන්න. දැන් ඒ ද්විහේතුක ත්‍රිහේතුක ජවනුත් ලැබෙන්නට පුළුවන් මේ අධිපති කෘත්‍යය නොලැබෙන. එහෙනම් අධිපති භාවයෙන් යෙදෙන්නේ නැති අවස්ථාවක්. ඒකට විරියාධිපති විරිය සම්ප්‍රයුක්ත කාමං ධම්මානං සංසමුත්ථානානං ච රූපානං අධිපතිපච්චේන පච්චයෝ චිත්තාධිපති එතන චිත්තේ කීවේම ද්වි හේතුක ත්‍රි හේතුක ජවන් සිත්මයි එතන සිතේ අධිපතිත්වයේ තියෙන. ඒ චිත්තාධිපති චිත්ත සංපයුක්තකාමං ධම්මාන ඒ සිත හා සංපයුක්ත වන්නා වූ චෛතසික ධර්මයන්ටද සංපමුත්ථානානංච රූපාම ඒ සිතින් උපදවන්නා වූ රූපවලටද අධිපතිපච්චේන පච්චය. ඊළඟට විමංසාධිපති අපි විමංශයේ කියන එක දැනගත්තේ දා විමංශයේ කියන්නේ ප්‍රඥා චෛතසිකය දීමන්ත. ඒ දීමන්තය අධිපති වශයෙන් ලැබෙන සිත් වෙන්නට ඕන ප්‍රඥාව යෙදෙන සිත්. ඒ ප්‍රඥාව යෙදෙන සිත් අතුරෙනුත් දැන් ප්‍රඥා කියන විට ඒ ප්‍රඥා চৈতසිකයේ යෙදෙන සිත් තිබෙනවා 47ක්. ප්‍රඥාව යෙදෙන සිත් තිබෙනවා 47ක්. ඒ 47 ගන්නේ ඥාන සංප්‍රයුක්ත වූ කුසල් විපාක ක්‍රියා වශයෙන් ලැබෙන කාම සෝභනේයි සිත් 12 කාම සෝභන සිත් 24න් හතරක් ඥාන සංප්‍රයුක්ත කුසල් හතරක් ඥාන සංප්‍රයුක්ත විපාක හතරක් ඥාන සංප්‍රයුක්ත ක්‍රියා 12 ඊළඟට ප්‍රඥාව යෙදෙන සිත් තව තිබෙනවා 35ක් ඒ තමයි මහත්ගත සිත් 27ක් ලෝකෝත්තර සිතක් මාර්ගගත සිත් 27 කියන්නේ රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි. මේ මාර්ගගත සිත් 27. ලෝකෝත්තර සිත් 8. මාර්ග සිත් 4යි, ඵල සිත් 7යි. ඒ 47 එකද. කාමසෝබනේ ඥාන සම්ප්‍රයුක්ත සිත් 12යි, මාර්ගගත ලෝකෝත්තර සිත් 35යි කියන 47. දැන් මේ 47 න් 47ම ජවන කෘත්‍යය සිදු කරන්නේ නැහැ. ජවන කෘත්‍යය සිදු කරන්නේ නැහැ. ඒ ගාම සෝබනේහි සිත් 12 කිව ඥාන සම්පන්න. එයින් ජවන කෘත්‍යය සිදු කරන සිත් වෙන්නේ 8යි. හතරක් ජවන කෘත්‍යය සිදු නොකරන විපාක සිත් හතර. මහත්ගත විපාක මහත්ගත සිත් 27ක් තියෙනවා. ඒ 27න් ජවන කෘත්‍යය සිදු කරන සිත් තිබෙන්නේ 18ක්. නවයක් ජවන කෘත්‍යය සිදු නොකරන විපාක. දෙකයි එතකොට 17යි 18යි කාමසෝභනයේ අපි කිව්වේ කීයද? කාමසෝභනයේ ඥාන සංපයුක්ත 8යි. 8යි 18යි 26යි. 26යි ඊළඟට මේ ලෝකෝත්තර ලෝකෝත්තර සිත් අට. ඒකට 34නේ. එදත් අපි ඉදිරියේ 34 අන්නේ ඥාන සම්පයුක්ත ඥාන සම්පයුක්ත ගවන් සිත් 34. මේ 34යි තමා ප්‍රඥා චෛතසිකය ප්‍රඥාධිපති වශයෙන් යෙදෙන්නේ. ඒ මේ මේ ඒකට කියන්නේ විමංසාදිපති. ඒ විමංසාදිපති වන්නේ මේ 34 හැම විටම නෙවෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මේ මේ 34ේම ඡන්දයක් නෙවෙයි. මේ 34ේම විරියක් නෙවෙයි. මේ 34ම සිත්නේ චිත්තාදිපතිත් වෙනවා. මේ 34 ප්‍රඥාවක් තිබෙනවා. එතකොට යම් විටක මේ සිත් 34හි ඡන්දය අධිපති වුණොත් ඒ විමංශයේ යෙදෙන සිතුවත් විමංශාධිපතිය ලැබෙන්නේ නැහැ. විමංශය කියන ධර්මයේ ප්‍රඥාව ලැබෙනවා ඒ සිතක ධර්මයක් හැටියට. නමුත් අධිපති කෘත්‍යයෙන් නෙවේ. තේරෙනවද? දැන් ඒක මේ පින්තුන්ට මම මේ ස්ථානයේදී දවසක් විස්තර කළ අර මේ දහසක් ණය සෝවාන් මාර්ගයේ පිළිබඳ වූ දහසක් ණය. අනේ ණයෙහිදී ඔය අධිපති කියන එක එනවා. අධිපති හතරෙන් ගුණ කළාම අත 100ක් වෙලා පස්සේ අර 200ට එකතු කළේ එහෙම දහස. ඒ අධිපතිවත් එහෙමයි. ඡන්දයේ අධිපති වෙන විට අනිත් ඒවා අධිපති වෙන්නේ නැහැ. විරිය අධිපති වෙන විට අනිත් ඒවා අධිපති වෙන්නේ නැහැ. චිත්තයේ අධිපති වෙන විට අනිත් අධිපති ධර්ම අධිපති වන්නේ නැහැ. දීමංශය අධිපති වන විට අනිත් අධිපති ධර්ම අධිපති කෘත්‍යය සිදු කරන්නේ නැහැ. අනේ විදිහට මේ ඒක තේරුම් ගන්නට ඕන ඡන්දාධිපති ඡන්ද සම්ප්‍රයුක්ත කාම ධම්මානං සංකම් කාමානං ජනුකාමං අධිපති පච්චේන පච්චේ විරියාධිපති විරිය සංපයුක්ත කාමං ධම්මානං සංසමුත්ථානං ච රූපානං අධිපති පච්චේන පච්චයෝ චිත්තාධිපති චිත්ත සංපයුක්ත කාමං ධම්මානං සංසමුත්ථානානන්ත රූපානං අධිපතිපච්චේන පච්චේ විමංසාධිපති විමංස සංපයුක්ත කාමං ධම්මානං සං සංපයුක්ත විමංස සංපයුක්ත කාමං ධම්මානං සං සමුත්ථානානන්ත රූපානං අධිපතිපච්චේන පච්චේ මේ විදිහට තේරෙනවා ඊළඟටයි මේ අනන්තර ප්‍රත්‍යය අනන්තර ප්‍රත්‍යය සමානතර ප්‍රත්‍යය කියලා එක සමාන ප්‍රත්‍ය ධර්මයක් ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් ඇති ප්‍රත්‍ය දෙකක් මේ එක ළඟට බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා. අනන්තර ප්‍රත්‍ය සමානතර. අනන්තර කියන්නේ අන්තරය කියන්නේ අතර කියන එක. අනන්තරය කියන්නේ අතරක් නැtei කියන තේරුම. එතකොට එක සිතකින් එක සිතක් ගත්තම يعني පළමු පළමු ඇතිවන සිත ගත්තම ඒ සිතේ හා ඊළඟට ඇතිවන සිතේ අතරේ මත ඒ ඊළඟට ඇතිවන සිතයි කියන ඒ සිතයි කියන මේ දෙක අතරේ අන්තරයක් ඉඩක් වෙන ධර්මයක් වෙන එකක් නැහැ කියන එකයි අනන්තර කියන එකේ තියෙන්නේ. අතරක් නැති කියන. එතකොට ඒ අතරක් නැතිව කෙරෙන උපකාරය අනන්තර ප්‍රත්‍යය කියන්නේ. සිතකින් සිතකටයි ඒ උපකාරය ලැබෙන්නේ. ඒ සිතකින් ලැබෙන උපකාර අනිත් සිතකට ප්‍රධාන වශයෙන් එනවා. අනන්තර සමනන්තර නත්ති විගත කියන මේ සත්‍ය තව කියන අනන්ත රූප නිස්සය කියලා. එහෙම සත්‍ය කීපයකින් එක සිතකින් ඊළඟ සිතට උපකාර කරනවා. දැන් අප කලින්ම දැනගෙන තිබෙන කාරණයක් තමයි ඇතිවෙන යමක් වේ නම් ඒ ඇතිවෙන දේට ඇතිවීමට උපකාර වන රාශියක් උපකාරක ධර්ම තිබෙනවා. රාශි එකක් විතර. දැන් අප ගතහොත් මේ එක සිතක් එක පිටකට ඊට పూర్වෙහි ඇති වුණු සිතින් ලැබෙන උපකාරය ගැනයි මේ අනන්තර ප්‍රත්‍ය කියන්නේ. අනන්තර ප්‍රත්‍යයේ දැක්වන්නේ සිතකට ඊට කලින් ඇති වූ සිතින් ඊට කලින්ම ඇති වූ සිතින් ලැබෙන උපකාරය අනන්තර ප්‍රත්‍යය. ඒ කියන්නේ සිත ඇතිවේ නැති වුණේ නැත්නම් ඊළඟ සිතක් උපදින්නේ නැහැ. ඒ සිත නැතිවන්නේ මේ එක තව සිතකට උපදින්නට අවස්ථාව ලබා දීලා. ඒ විදිහටයි ඒ අනන්තර ප්‍රත්‍යයෙන් කරන උපකාරය දක්වන්නේ. දැන් එහෙම කලකන විට අපිට දැනගන්නට උවමනා කරනවා නැත්නම් අප දැනගෙන සිටිය යුතුව තිබෙනවා සිත්වල හටගන්න පිළිබඳ සිත් ඇතිවීම පිළිබඳව දක්වන හැටියට සිතකින් සිතකට එකකින් ඊළඟ එකට ලැබෙන උපකාරය නොලැබ සිත් ඇතිවන්නේ නැහැ. අනිත් එක තමයි සිත් ඇතිවන්නේ වර එකට එක සිතක් විසක සිත් කීපයක් එක චිත්ත සංතානයක ඇතිවන්නේ නැහැ කියන මේ කාරණය තේරුම් ගෙන පිළිගන්නට ඕන. සිතක් ඒ චිත්ත પરම්පරාව කියන එකම තමයි චිත්ත සංතතිය කියලා කියන්නේ. සංතති කියලා සංතතිය කියන්නේ પરම්පරාව එකකට අනුසුරු එකක් වශයෙන් ඉපදගෙන යන ඒ પરම්පරාව. චිත්ත සංතතිය. ඒ චිත්ත සංතතියෙහි එකවරකට ඇත්තේ එක සිතයි. එක සිතයි. ඒ නිසා තමයි අපි සිත් පිළිබඳව ඉගෙන ගන්නා විට පටිසන්ධි භවංග වීතියෝ චිකිචේහ තථා භවන්තරේ තුන සංධි භවංග විච්ඡයන් පරිවත්තති චිත්ත සංකති කියන මේ ගාථාව කියන අභිධර්ම සංග්‍රහයේ මේ කාරණය පැහැදිලි කරනවා පටිසන්ධි පටිසන්ධි කියන්නේ එක භවයක පළමුවෙන්ම පහළවන්නා වූ සිත දැන් ඒ ප්‍රතිසන්දී කියන සිත ඇතිවන්නට නම් ඊට పూర్වයෙහි සිතක් වන්නට ඕන. ඊට పూర్වයෙහි සිත වන්නේ කුමක්ද? ඊට పూర్ව භවයෙහි ඇති වූ චුති සිත. චුතියට අනුකූලව ප්‍රතිසම්පි. එතකොට పూర్ව භවයෙහි ඇති වූ චුතිය චුති සිත වර්තමාන භවයේ ඇතිවන ප්‍රතිසම්භිසිත ඒ දෙක අතරේ නැහැ වෙන කිසිවක්. එතකොට ඒ චුතිසිතෙන් ප්‍රතිසන්දිසිතට ලැබෙන උපකාරය මම කියන්නේ උපකාර එකක් නෙවෙයි රාශියක් තිබෙනවා. නමුත් මේ අප කතා කරන උපකාරය කුමක්ද? අනන්තර ප්‍රත්‍යයෙන් අනන්තර උපකාරය. අනන්තර වශයෙන් කරන උපකාරය. අන්නේ ඒ උපකාරය චුතිසිතෙන් ප්‍රතිසන්දිසිතට ලැබෙනවා. ඒ ලැබ ඇතිවන්නේ. දැන් ඒකෙන් තේරුම් ගන්නට උවමනා කරන්නේ නැහැ. ඒ සුතිසිතම පමණයි මේ ප්‍රතිසන්දි සිතට පහළ වීම සඳහා උපකාර කරන්නේ නැහැ. එහෙම ධර්මෙහි නැහැ. එකම ධර්මයකගේ උපකාරකත්වයෙන් යම් කිසි ධර්මයක් ඇති වෙනවා. ඒ කියන්නේ එහෙම ගත්තොත් එක හේතුවයි ඒකට පිළිෙන්නේ. එහෙම නෙවෙයි ධර්මයේ එන්නේ හේතු ප්‍රත්‍ය රාශිය. ඒ උපකාරක ධර්ම රාශියකගේ උපකාර තත්වයේදී ඒ ඒ ධර්ම ඇතිවන්නේ. මේ නිසාම තමයි ඒවාට සංඛාර කියන නම දීලා. සංඛාර සංස්කාර කියන්නේ ඒ උපකාරක ධර්ම රාශියකගේ එකතු වෙන්නේ උපදවන කියන තේරුමයි සංඛරීයති සංඛාරෝ කියලා දක්වනවා. සත්‍ය ධර්ම රාශියකදී සමායෝගයේ තමයි ඒවා උපදවන්නේ. ඉපදවීමට උපකාරක. දැන් එහෙම ගත්තම එකතු ප්‍රතිසංවිත කියලා ගත්තත් දැන් ප්‍රතිසංවිත ඇතිවීමට උවමනා කරන උපකාරගතොන් කොයිතරම් තිබෙනවද? දැන් අපි මේ දැන් කියන්නේ අනන්තර උපකාරය අනන්තර ප්‍රත්‍ය. ඊට පසුව එන කමනන්තර ප්‍රත්‍ය. දැන් අන්තිමට අන්තිම කරගත් කියන නක්ති ප්‍රත්‍ය. විගත ප්‍රත්‍ය. ඊළඟට තව උපකාරයක් තියෙන උපනිශ්‍රය වල අනන්ත රූප නිස්සය. ඒ කොම් සිත්වලින් ලැබෙන උපක. එක සිත්කින් අනිත් සිතර ලැබෙන උපකාර. අනන්තර සමනන්තර නක්ති විගත අනන්ත රූප නිස්සය කියන ඒ එක කලින් නැති වූ චුතිසිතෙන් පසුව ඇතිවන්නා වූ ප්‍රතිසම්විතට ලැබෙන උපකාර තත්ත්ව පහක් විතර. එපමණක් සිතක් ඇතිවීමට ලබනා කරන උපකාර නෑ. දැන් මේ ප්‍රතිසම්විතේ කියන්නේ විපාක සිත. ප්‍රතිසම්විත විපාක සිත. විපාක සිතක් නම් විපාකයේ කවරක විපාකයක්ද? කර්මය කර්මය එතකොට කර්මයක විපාකයක් නම් ප්‍රතිසන්දි සිට එතෙන්දී මේ ප්‍රතිසන්දි සිටට උපකාර වූ තවත් දෙයක් වශයෙන් දක්වන්නට තිබෙනවා මොකක්ද කර්මප්‍රත්‍ය ඒ කර්මප්‍රත්‍යය දක්වන්නේ නානාක්ෂණික කර්මප්‍රත්‍යය කර්මප්‍රත්‍යයේ දෙවදෑරි සහජාත කර්මප්‍රත්‍යයේ නානාක්ෂණික කර්මප්‍රත්‍යය ඒ නානාක්ෂණික කර්මප්‍රත්‍යය කියන්නේ ඒ ඒ කර්මය වශයෙන් ලැබෙන ඒ චේතනාව නැත්නම් ධර්ම සමුහය ඇති වුණාට පසු අවස්ථාවකදී ඒ ධර්ම පහල කරගෙන ශක්තිය දැයි ඒ නානාක්ෂරික කර්මයක්. ඒ කියන්නේ ඒ ක්ෂණෙහිම උපදවන එකක් නෙවෙයි. නානාක්ෂරික කියන්නේ නානාක්ෂරික කර්මයක්. ඒ කර්ම ප්‍රත්‍ය වශයෙන් ගත්තා නානාක්ෂරික කර්ම ප්‍රත්‍ය කුසලයක නම් කුසල කර්ම සංඛ්‍යාත වූ නානාක්ෂරික කර්මස්කන්ධය අකුසල විපාකයක් නම් අකුසල කර්ම සංඛ්‍යාත වූ නානාක්ෂරික කර්මස්කන්ධයේ ප්‍රත්‍යෝත්පන්න ඒ කර්මස්කන්ධයේම දෙවදෑරුයි අපි කියන්නේ නානාක්ෂරික කර්මප්‍රත්‍ය සහජාත සහජාත කර්මප්‍රත්‍ය කියන්නේ හැම සිතකම ලැබෙන චේතනාව ඒ චේතනා සංපයුක්ත වූ ධර්මයන්ට කිරණ උපකාරය සහජාත කර්මප්‍රත්‍ය කියන්නේ දැන් මේ විපාක පිටේ තිබෙනවා චේතනාව. එතකොට මේ විපාක පිටේ තිබෙන චේතනාව විපාක සිතහායේ සමග යෙදෙන අනිකුත් චෛතසික ධර්මයන්ට ඒ චේතනාව සහජාත කර්මත්වයෙන් උපකාරයි. ඒ විතරක්ද ඒ සිත ඇතිවීමද නැහැ. ඒ සිත ඇතිවන්නේ අරමුණ හේබදේ. ඒ අරමුණ මරණාසන්න චිත්ත වීතියෙහි වීතියෙන් ගනු ලැබූ කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගත නිමිත්ත හෝ කියන මේ තුනෙන් උපත එල්මගෙන ඇතිවන්නා. ඒ ඒ කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගත නිමිත්ත කියන ආරම්භණයක් ඕන. ඒක ආරම්භණක් තමයි. ආරම්භණක් තමයි. දැන් ඊළඟට එතකොට ප්‍රමාණක ඒ සිත ඇති වෙන්නේ ඒ සිතේ තියෙනවා දැන් අපි සෝමනස්සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික විපාක සිතේ කියන එක ගත්තොත් මේ ප්‍රතිසංසිත වශයෙන් ලැබෙන. එහි උපදනා චෛතසික චෛතසික තිබෙනවා අන්‍ය සමාන චෛතසික 13ක්. අන්‍ය සමාන චෛතසික 13 ශ්‍රද්ධා ආදී සෝබන චෛතසික 19. එතකොට 32 ප්‍රඥා චෛතසිකය කියන 33ක් 33ක් ධර්ම. ඒ 33ක් වූ චෛතසික ධර්ම වලින් මේ සිතට උපකාර ලැබෙන. ඒකට ඒ ලැබෙන උපකාරය සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය කියන මේ උපකාර ලැබෙන. ඊළඟට මේ සිත උපදින්නේ යම් කිසි අපි කියන්නේ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රේක්ෂා සංකාරික කියලා. අපි ගන්නු මිනිසෙකු හැටියට උපදනා කෙනෙකුට ලැබෙන ප්‍රතිසන්දි සිතක් නා. ඒ ප්‍රතිසන්දි සිත ඇතිවන්නට වස්තු රූපයේ විස්තරය ඕන. වස්තු රූපයේ විස්තරය. ඒ වස්තු රූපය පෙරපසු නොවි ප්‍රතිසන්දි සිත හා එකවර උපදින්නේ. ඒ වස්තු වස්තු වස්තුවේ මිත්‍රා ප්‍රත්‍යය ලැබෙනවා. ඒකට කියනවා සහජාත මිත්‍රය කියලා. ඒ මිත්‍රාත්මක් වෙනවා. සහජාතක. ඉතින් මේ විදිහේ තවත් වෙනවා කියන්න තියෙනවා. ඒ රාශියක් ප්‍රත්‍ය වල උපකාරකත්වයෙන් ලැබෙන ධර්මයකුයි මේ මේ ප්‍රතිසම්පිත වශයෙන් ගත එක. අන්න ඒකෙන් ඒ ඔක්කොම ප්‍රත්‍ය පිළිබඳව කතා කරන්නේ නැතිව ඒ සිතට ලැබෙන එක ප්‍රත්‍යක් ගැන දැකීමකුයි මේ කරන්නේ අනන්තයක් සත්‍යය. අනන්තයක් සත්‍යය. දැන් ඒක මේ පින්නතුන් චිත්ත වීති පිළිබඳව හදාරලා තිබෙනවා. මම ඒකයි කියන්නේ කල්ලාලක් කියනවා නම් විතර අපිට ලියලා දෙන්නන්න පුළුවන් කියලා. ඒ චිත්ත වීතිය ඇතිවන්නේ. හිතකට අනුකූලව සිතක් වත්. සිතක් වත්. දැන් අපි කියවන ප්‍රතිසන්දිසිතේ කියලා. ඒ ප්‍රතිසන්දිසිතේ කියන එක මේ භවය පිළිබඳ ඵලමින් හටගත් සිත. ඊළඟට ඒ ප්‍රතිසම්පීක්ෂණය ද අනුතුරු ක්ෂණය වන්නේ භවාංග ක්ෂණය. එහෙම භවාංග සිත් ඇති වෙනවා 15ක් හෝ 16ක්. ඊළඟට මනෝද්වාරා වජ්ජනයි කියන සිතක් ඇති වෙනවා මේ ලැබූ ආත්ම භාවය අරමුණු කරගෙන ඊළඟට එහි ඇලෙන ජවන් සිත් ජවන සිතක් ලෝභ මූල ජවනයක් ලැබෙනවා හත්වා. ඒකට කියනවා භව නිකාන්තික ලෝභ ජවනය. ඊළඟට සිත භවාංගයට ගැටේ. ඉතින් ඔය අතරතුරේදී යම් යම් අස්කන්නාදී ඒ අවයව නැහැ. ඒ නිසා ඒ කාලය තුලදී ඒ ඒ බාර ඒ රූපාදී අරමුණු කරමින් උපදනාසිත ලැබෙන්නේ නැහැ. කාය ප්‍රසාදයේ පහළ වෙන බැවින් කාය ප්‍රසාදෙහි ගැටෙන දේවල්. ඉෂ්ඨානිෂ්ඨ ඒ පොට්ටබ්බාරම්මණය දැනගැනීම උපදනා සිත් තිබෙනවා. ඒ නිසා කාය විඥාන චිත්ත වීති උපදින. කාය විඥාන. ඉතින් ඕනම වෙලාවක යම් කිසි දවසක අපිට මේ ඇත්තන් ආසාදිගේ සියල්ලම පහ ලැබිලා මෙලව දිහි වුණා. ඉතින් ඊට පස්සේ මේ ඉන්ද්‍රියයන්ගේ අරමුණු ගෙන සිත් පහළ වෙනවා. ඒ ඉන්ද්‍රියන්ගෙන් අරමුණගෙන සිත් පහළ වෙන විට ඒ එක එක අවස්ථාවකදී අරමුණ වශයෙන් ගන්නේ එකක් විතක දෙකක් නෙවෙයි. ඒ එකට එල්බගෙන සුත්තේරියක් ගිහින් ඒවා පිළිබඳව දෙරණ තව සුත්තයක් තිබෙනවා. ඒවා සිදු වුණාට පස්සේ තව අරමුණක එල්බගෙන සිත් හටගන්නවා. කොටින් කියනවා නම් සිත් හටගන්නේම තේලි වශයෙන් ඒ කියන්නේ එකකට අනුසුරු එකක්. ඒවටයි කියන්නේ චිත්ත වීති චිත්ත වීති. ඒ චිත්ත වීති නැතිව සිත් හත ගැනීමක් තිබෙනවා නම් ඒ තිබෙන්නේ භවාංග සිත්. එහෙම නැත්නම් ඇතිවන්නේ චිත්ත වීති. භවාංග සිත් වීතියකට ඇතුළත් සිතක් නෙවෙයි. භවාංග සිතේ අරමුණ මේ වර්තමානයේ අප ගන්නා අරමුණක් නෙවෙයි. දේජාතිය මරණාසන්න ජවනයන්ගෙන් ගත්ත අර කලින් කී කර්ම කර්ම නිමිති ගති නිමිති කියන මේ තුන අතුරෙන් යම්කිසි එකක්. ඒකෙන් යෙන්නගෙනයි මේ භවයේ භවාංග සුඛ පවතින. ඒ භවාංග සුඛ තිබෙනවද නැද්ද කියන එක අපට නොදැනෙන බවක් තිබෙන්නේ ඒ විපාක සිතක තිබෙන සාන්ත බව හා එහි තිබෙන අනුත්සාහිත බව නිසා. අනුත්සාහික භවය කියන්නේ සිතක ලැබෙන උත්සාහවත් බව තමයි වීරයේ තිබෙන්නේ. වීරයේ වීරයේ තිබෙන. නමුත් මේ ගාංග සිත ක්‍රියාකාරක වේගයක් ඇති සිතක් නෙවේ. කියන්නේ දැන් ක්‍රියාකාරක වේගයක් කියන්නේ යම් කිසිවක් කරන්නට පුළුවන්. දැන් භාංග සිතෙන් කෙනෙක් කතා කරන්නේ නැහැ. භවාංග සිතින් කෙරෙහි යන්නේ එන්නේ ඒ ක්‍රියා කරන්නේ නැහැ. දැන් අප කලකතෝන් අපි මෙහෙම සිටින විට වෙන කිසිවක නොයේදී සිටින විට අපි තද නිින්දකට වැටෙනවා. තද නිින්දේ වැටෙනවා. අපි ඒ තද නිින්දේ ඉන්නවා කියන්නේ අපට නිරතුරුම දිගටම භවාංග සිත්තිකට. ඒ භවාංග සිත්වල නැහැ ශක්තියක් ඉරියව් පැවැත්වීමට නම් දැන් ඉරියව්ව දරන්න ඉරියව්ව පවත්වන්නට ශක්තිය නැති එක ඇත්ත ඉරියව් ගැනීමේ ශක්තියක්වත් නැහැ දැන් ඉරියව්වේ කියන එක ඉන්දියන ඉරියව්ව ඇවිදින ඉරියව්ව හිත ගන්නා ඉරියව්ව සයනය කරන ඉරියව්ව කියලා ඉරියව් හතරක් ඒ ඉරියව් හතරෙන් අපි බලමු ඉන්දියන ඉරියව්ව සයනය කිරීම පිළිබඳව තමයි තරම් දෙයක් කරන්නට නෑ නික ඇලවලා ඉන්නේ ඒකනේ. ඒක නෙමෙයි ඉඳින ඉරියව්ව. මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අපි යම් වේලාවක පිහිටෙවුවා නම් ඒ පිහිටෙව්ව යම් කිසි සිතක් නැත්නම් සිත් සමූහයක් ඇවිදගෙන ආවා. ඇවිල්ලා අපිට උවමනාව ඇති වෙනවා මෙතන ඉඳ ගන්න. ඊළඟට ඉඳවනවා. ඉඳවන්නේ කවුද? මේ සිත නැත්නම් මේ ඉන්දගීම් ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා වූ සිත් වලින් මේ ක්‍රියාව කෙරෙව්වා. දැන් ඉඳගෙන ඉන්නේ. ඊළඟට මම ඉඳගෙන ඉන්නට ඕනේ, ඉඳගෙන ඉන්නට ඕනේ, ඉඳ ගන්නවා කියලා එහෙම සිතක් නැහැ. දැන් වෙන වෙන ජවන් සිත් අපට උපදිනවා. ඒ උපදින ජවන් සිත් වල තිබෙනවා බලයක්. මේ යම් කිසි සිතකින් ඇති කළා වන ලද ඉරියව්ව දරා සිටිනවා. ඒ ජවන් වලට තියෙන හිම ශක්තිය. දරා සිටිනවා. දැන් එහෙම ශක්තියක් නෑ භවාංග සිතට. ඒ මොකද මේ භවාංග සිත මේ අපට උපදින චිත්ත වීති අතරේ භවාංග උපදිනවා. ඒ කියන්නේ චිත්ත වීතියක් අවසන් වන්න භවාංගයට චිත්ත වැටිලා. නැවතත් චිත්ත වීති උපදිනවා. භවාංගයට වැටෙනවා. චිත්ත වීති උපදිනවා. භවාංගයට වැටෙනවා. නමුත් දිගටම භවාංග ප්‍රවාහයක් මේ අවස්ථාවේදී නෑ. දැන් නිින්දට වැටෙනම වෙන්නේ කුමක්ද? දිගටම භවාංග කරකගෙන යනවා. එවිට යම් කිසි සිතකින් නැත්නම් සිත සම්මෝහයකින් යම් ඉරියව්වක් සිහිතෙව්වද අපි ගත්තේ ඉඳ ගන්නා ඉරියව්ව ඒ ඉරියව්ව තවදුරටත් ඒ විදිහටම පවත්වා ගැනීමේ බලයක් ශක්තියක් ඒ භවංග සිතට නැහැ ඒ නිසා තමයි එක්ක ඉස්සරහට යනවා විස පාත් වෙනවා ඇලෙනවා ඒ වගේ දේවල් වෙන්නේ ඒ ඉරියව් රැඳවීමේ ශක්තියක් භවංග සිතට නැති බැරි. ඒ භවංග සිත ඒ නිසා විපාක සිතක්, කර්මයෙන් පාලවුණු විපාක සිතක් ඒ නිසාම තමයි මේ භවය පැවතගෙන යන්නේ. නැත්නම් ඒකට භවංග කියන නම දීලා තිරෙන්නේ මේ භවය පවත්වාගෙන යාම සඳහා ඉවහල්වන සිත. එමකද වෙන වෙන ක්‍රියා සිදු කොට හැම විටම පැමිණෙනවා භවංගය. භවංගය. ඉතින් ඒ තමයි ප්‍රකෘති චිත්ත පරම්පරාව. ඒ අතරේ තමයි ඒක හදලා ඒක නවත්තලා අලුත් අරමුණු වලට සිත් යොමු වන්නේ ඒවා අරමුණු කරමින් සිත් උපදින. ඒවා අරමුණු කරමින් උපදනා සිත් වලට කියන්නේ චිත්ත වීති. චිත්ත වීති. ඒවා වෙන් කරලා දක්වනවා. ඒ චිත්ත වීති පෙන්නනවා අතිමහන්තාරම් වල චිත්ත වීති මහන්තාරම් වල චිත්ත වීති පරිත්තාරම් වල චිත්ත වීති අතිපරිත්තාරම් වල චිත්ත වීති කියලා පංචද්වාරෙහි මනෝද්වාරෙහි විභූතාරම් වල චිත්ත වීති අවභූතාරම් වල චිත්ත වීති ඒවත් නැවත තිබෙනවා ඔය ධ්‍යාන වීති ආධිකර්මික ධ්‍යාන වීති සමාපඥන ධ්‍යාන වීති මාර්ග වීති ඵල සමාපatti වීති ආදී වශයෙන් මේ චිත්ත වීති දක්වනවා එතන පෙන්වන්නේ මේ සිත් කියන මේ ධර්මය. සිතේ තියෙන ධර්මය. යමක් කළ හැකි යම් ක්‍රියාවක් සිදු කිරීම සඳහා හටගන්නේ තමි තමි සිතක් හැටියට වෙන වෙන කිසිදු සම්බන්ධයක් නැති සිතක් හැටියට නෙවෙයි යම් සම්බන්ධයක් ඇති ඇති ඒ ඒ කෘත්‍යයන් සිදු කරවන සිත් හැටියටයි උපරිම ඒ නිසා සිත්වල කෘත්‍ය දක්වනවා සතිසන්ධි භවංග ආවජ්ජන දස්සන පවන ධායන සායන කුසන සම්පතිච්ඡන සංසීරණ වොත්තපන ජවන තදාරම්මන චුති කියන කෘත්‍ය දක්වනවා මෙන්න මේ කෘත්‍යයන් සිදු කිරීම වශයෙන් උපදවා ඒ ඒ සිත්වලට ඒ ඒ ඊට කලින්ම ඇතිවන සිතින් ලැබෙන උපකාරය ඊට කලින්ම කියනකොට තේරුම් ගන්නට ඕන දැන් මේ සිතට ඉස්සෙල්ලා සිත් 10කට 15කට ඉස්සෙල්ලා ඇති වුණු සිතක් කලින් ඇති වුණු සිතක් කියලා තේරුම් ගත ඒක නෙමෙයි. ඒ සිතට සිතේ ළඟින්ම කලින් ඇති වුණු සිත. ඒ සිතින් ඊට පස්සේ ඇති වෙන සිතට ලැබෙන උපකාරය තමයි අනන්තරත් ප්‍රත්‍යය. අනන්තරත් ප්‍රත්‍යය. එතකොට අපි චිත්ත වීතිය ප්‍රස්තාර කරනවා නම් ප්‍රතිසම්බී සිතගෙන සලකනවා නම් ප්‍රතිසම්භියට අනුකූලව තියෙනවා භවාංග. එතකොට මේ ප්‍රතිසම්භිතිතෙන් භවාංග සිතට ලැබෙන්නේ අනන්තර ප්‍රත්‍ය. ඊළඟට උපදිනවා භවාංග සිත. ඒ භවා පළමු භවාංග සිතෙන් දෙවෙනි භවාංග සිතට අනන්තර ප්‍රත්‍ය. ওই විදිහට භවාංග සිද්ධිය යම් කිසි වේලාවක මනෝද්වාරා වජ්ජන සිත උපදීද ඒ මනෝද්වාරා වජ්ජන සිතට ඊට කලින් ඇති වුණු භවාංග සිතෙන් ලැබෙනවා අනන්තර ප්‍රත්‍යය. ඒ මනෝද්වාරා වජ්ජන සිතට අනුතුරුව උපදින්නේ ජවන් සිත. ඒ ජවන් පළමුවෙනි ජවන් සිතට මනෝද්වාරා වජ්ජන සිතින් ලැබෙනවා අනන්තර ප්‍රත්‍යය. ඒ පළමුවෙනි ජවණයෙන් දෙවෙනි ජවණයට අනන්තර ප්‍රත්‍යය. දෙවෙනි ජවණයෙන් තුන්වෙනි ජවණයට අනන්තර ප්‍රත්‍යය. අන්න ඒ විදිහට. ඒ අනන්තර ප්‍රත්‍යය කියන එක ඒ විදිහට ගන්නට ඕන. ඒ නිසා ඒ අනන්තර ප්‍රත්‍යය පිළිබඳව ඒ ධාත වශයෙන් දක්වලා තිරෙන්නේ අනන්තර පච්චයෝ කී මෙහෙම යන්නේ අනන්තර ප්‍රත්‍ය කියන එක අනන්තර ප්‍රත්‍යෝ අනන්තර පච්චයෝ කී චක්කු විඥාන ධාතු සං සම්පයුක්තකාච ධම්මා මනෝ ධාතියා සං සම්පයුක්ත කාමංච ධම්මානං අනන්තර පච්චේන පච්චේ චක්කු විඥාන ධාතු. එතනින් පටන් එතන පටන් අරගෙන තියෙන චක්කු විඥාන ධාතුව. එතකොට චක්කු විඥාන ධාතු කියන්නේ ඒ චිත්ත වීතියේ චිත්ත වීතියේ දෙවෙනි සිත. චිත්ත වීතියේ වීති සිත් වලින් දෙවෙනි එක. වීතිය පටන් ගන්නෙ පංචද්වාරා වජ්ජන සිතේ. ඒ පංචද්වාරා වජ්ජන සිතට අනුකූලව පිළිදෙන්නේ චක්කු විඥාන සිත. ඒ චක්කු විඥාන සිත තමයි මෙතන කීවේ චක්කු විඥාන ධාතු. චක්කු විඥාන ධාතු සං සම්පයුක්තකාච ධම්මක්. ඒ චක්කු විඥාන ධාතුවත් සමග සම්ප්‍රයුක්ත වූ ධර්ම මොනවාද? සබ්බචිත්ත සාධාරණ চৈতසික 7. එතකොට එතන තිබෙන මේ ධර්ම කුංජය චක්කු විඥාන ධාතුවේ කියන චක්කු විඥාන පිටක් ඒ විඥාන පිටහා සම්ප්‍රයුක්තව එක්ව උපදනා සත්ව වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන චෛතසික හතක්. ඒකයි චක්කු විඥාන ධාතු සංපයුක්ත සං සංපයුක්තකාච ධර්ම. ඊළඟට කියනවා මනෝ ධාතුය. ඒ මනෝ ධාතු කියන නමින් අප ඉගෙන ගන්නා සිත් තුනක් තිබෙනවා. මනෝ ධාතු ත්‍රිකය කියලා ඉති කියන්නේ. පංචද්වාරා වජ්ජන සිතක් සම්පටිච්ඡන සිත් දෙකක් කියන ඒ තුනට කියනවා මනෝ ධාතු ත්‍රිකය. දැන් මේ චක්කු විඥාන ධාතුවට අනුකූලව උපදන මනෝ ධාතුව කුමක්ද? සම්පි සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන. ඒක කුසල විපාක සම්පටිච්ඡන සිත වන්නට පුළුවන්. එහෙම නැත්නම් අකුසල විපාක සම්පටිච්ඡන සිත වන්නට පුළුවන්. ඒ චක්කු විඥාන සිත අකුසල විපාක චක්කු විඥානය නම් සම්පදිට්ඨනේ පකුසල විපාක. චක්කු විඥානයේ කුසල විපාක සම්පදිට්ඨනේ උපන්නේ චක්කු විඥානය නම් සම්පදිට්ඨනේ කුසල විපාක සම්පදිට්ඨනේ. මේ විදිහට සුදුසු පරිදි ඒ විපාකකෙත් එක සමාන එකම කුසලයක හෝ අකුසලයක විපාක වශයෙන් ඒ චිත්ත දීතිය ලැබෙන්නේ. දැන් ඒ චක්කු විඥාන ධාතුවත් ඒහා සංප්‍රයුක්ත වූ චෛතසික හතක් කියන මේ ධර්ම කුංජය මනෝ ධාතුය මනෝ ධාතුයි කියන සම්පටිච්ඡන සිතට හා තන් සම්පයුක්ත කාමංච ධම්මා නයි. ඒ මනෝ සම්පටිච්ඡන සිත හා එක්ව යෙදෙන මොනවටද? චෛතසික ධර්මයන්ට. ඒ චෛතසික ධර්ම වශයෙන් ලැබෙන්නේ මොනවද? ඡන්ද, තීති, විරිය කියන මේ තුන හැර අන්‍ය සමාන චෛතසික 10. ඡන්ද, තීති, විරිය. අපි ඉගෙන ගත්තා ඡන්දය අහේතුක සිත් වල යෙදෙන්නේ නැtei කියලා. දැන් මේ සම්පරිච්ඡේද සිත අහේතුක සිතක්. ඒක ඡන්දය නෑ. ඒ උපේක්ෂා සහගත සිත් වල ප්‍රීතිය යෙදෙන්නේ නෑ. මේ සිත උපේක්ෂා සහගත සිත, උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත. ඒ නිසා ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඊළඟට විරිය මේ මේ සම්පදච්චන සිතෙහි වීරියෙන් නොයදෙන බවම අප ඉගෙන ගත්තා. විරියං පංචද්වාරා වජ්ජන විපංච විඥාන සම්පටිච්ඡන සංකීර්ණ වජ්ජිත චිත්තේකිත. ඒ නිසා ඡන්ද පීති විරිය කියන මේ තුන හැර සබ්බචිත්ත සාධාරණ චෛතසික අතත් විතක්ක විචාර අදිනෝ කියන ඒ තුන කියන 10 යෙදෙනව කොයිද මේ සම්පටිච්චන සිත. එතකොට ඒ සම්පටිච්චන සිතකත් ඒ සමගේදන සයිතසික 10ටත් මොන උපකාරයද කරන්නේ මේ චක්කු විඥාන ධාතුවෙන් හා සංප්‍රයුක්ත ධර්මයන්ගෙන් අනන්තරක් ඒකයි චක්කු විඥාන ධාතු සං සංප්‍රයුක්ත කාණංච ධම්මාන මේ මනෝ ධාතු සං සංපයුක්තතාවංච ධර්මාන අනන්තර පච්චේන පච්ච. අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය. ඊළඟට ඊළඟට කියනවා මනෝ ධාතු සං සංපයුක්තකාච ධම්මා මනෝ විඥාන ධාතුය සං සංපයුක්තකානංච ධම්මානං අනන්තර පච්චේන පච්ච. දැන් අපි ඉගෙන ගත්තනේ මනෝ ධාතුව කියලා මෙතන කීවේ කොමකටද? සම්පටිච්චන සිතට. දැන් එතනින් පටන්ගෙන කියනවා ඒ මනෝ ධාතුවත් ඒ සමග හටගත්තා වූ චෛතසික 10ක් කියන මනෝ ධාතු සං සම්පයුක්ත කාච ධම්ම. මනෝ විඥාන ධාතුව. මනෝ විඥාන ධාතුවට. දැන් ඊළඟට ලැබෙන මනෝ විඥාන ධාතුව කුමක්ද? සම්පීරණ සිත. සෝමනස්ස සහගත සම්පීර්ණය හෝ උපේක්ෂා සහගත සම්පීර්ණය කිය හැකියි. සම්පීර්ණ සිත් තුනක් තියෙනවානේ. ඒ තුනේ එකක් අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණය දෙකක් කුසල විපාකයි එයින් එකක් සෝමනස්ස සහගත සම්පීර්ණය අනික උපේක්ෂා සහගත සම්පීර්ණය ඒ මේකයි මෙතන කියන්නේ ඒ තුන අතුරෙන් යමක් මෙතන එතකොට මනෝ ධාතුව තම සම්පයුක්ත කාර්ය ධම්මා මනෝ ධාතුවයි කියන ඒ සම්පදිච්චන සිතක් ඒ සමගයදෙන චෛතසික 10ක් මනෝ විඥාන ධාතුවයි කියන සම්පීර්ණ සිතට හා ඒ සමගයදෙන චෛතසිකයන්ට ඒ සම්පීර්ණ සිතේ යෙදෙන චෛතසික කීයද ඡන්දයනේ සෝමනස් සම්පීර්ණේ නම් ප්‍රීතිය තියෙනවා උපේක්ෂා සම්පීර්ණේ නම් ප්‍රීතිය නැහැ ඈ ප්‍රීතිය නැහැ ඊළඟට වීර්යය නැහැ. නේ? සංකීර්ණ සිත්ලක් නැහැ. සංචද්වාරා වජ්ජන විපංච විඥාන සම්පතිච්ඡන සංකීර්ණ. වීර්යය නැහැ. අන්න ඒ එතකොට අදු කරන්නේ කියන්නේ ඡන්දයයි විරියයි සෝමනස්ස සංකීර්ණේ. ඡන්ද පීති විරිය උපේක්ෂා සංකීර්ණ. ඒවා අදු කරන්න ඕනේ. ඒ ගණන හරි දැක්කට හැකි. පස්සේ නම් ඒ ඒ ටිකට මොන උපකාරයද කරන්නේ? අනන්තරක්ක. ඒකේ සම්පීර්ණ චිතද කරන ප්‍රත්‍ය මනෝ විඥාන ධාතුව. ඊළඟට තේන පච්චයෝ ඊළඟට අර සෝත විඥාන ධාතුව ඒ පිළිවෙල ඒ විදිහටම. සෝත විඥාන ධාතුව සංකප්පේක්ෂාති ධම්මා මනෝ ධාතුව සංකප්පේක්ෂානන්ත ධම්මාන ඒ විදිහට ඒ විඥාන ධාතු පහ අරගෙන ඊට අනුකූලව ලැබෙන සිතටත් ඒ අනුකූලව ලැබෙන සිතින් ඊළඟට ලැබෙන සිතටත් ලැබෙන අනන්තර ප්‍රත්‍යය ගැන දැක්වීමටයි අර මුල් කොටස වදාරලා තිබෙනවා. ඊළඟට එනවා ඊළඟට එන්නේ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන කච්ච. පුරිමා පුරිමා කුසල ධම්මා. ඒ කුසල ධර්ම කියන ඒවා චිත්ත වීතියේ ලැබෙන්නේ පංචද්වාරක චිත්ත වීතියක නම් වොත්තපණයට අනුතුරුව මනෝද්වාරක චිත්ත වීතියක නම් වොත්තපණ සිතට අනුතුරුව. ඒ එතකොට කුසල දැන් අපි ගත්තොත් පංචද්වාරික චිත්ත වීතියක් චක්සුද්්වාරික චිත්ත වීතිය ගතොත් ඒ චක්සුද්්වාරික චිත්ත වීතිය අරබන්නේ පංචද්වාරා වජ්ජන සිතින් අත් චිත්ත වීතිය ප්‍රස්තාර කරන විට නම් කියනවා අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද ඒවා වීති සිත් නෙවෙයි ඒ භවංග ඊළඟට පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්පීර්ණ වොත්තපන වොත්තපන කියන්නේ ව්‍යවස්ථාපන කෘත්‍යය සිදු කරන ඒ මනෝද්වාරා වජ්ජන සිත් පංචද්වාරයේදී වර්තපන කෘත්‍ය සිදු කරනවා කියලා අපි ඉගෙනගෙන තිබෙනවානේ. මනෝද්වාරේ මනෝද්වාරා වජ්ජන සිත්තං පංචද්වාරයේ වර්තපන කිච්ඡං පාභේති. කියලා අභිධර්මාර්ථ සංග්‍රහ පාඨයක් තියෙනවා ඒ පිළිබඳව. ඊළඟට ඇතිවන්නේ ජවන. ඒ ජවන් වශයෙන් උපද උපදනා සිත් ජවන් සිත් තිබෙනවා කොටස් තුනක්. මොනවාද? ලෝකෝත්තර කුසලුත් ගත්තොත් හතරක් කියන්නට ඕන. ලෝකෝත්තර විපාකක් ගන්න. කුසල් ජවණයන් කියන්නේ. ඒකට කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල්, ලෝකෝත්තර කුසල් කියනවා. ඒ ලෝකෝත්තර කුසල් වන මාර්ගසිත ජවන කුක්කයෙන් උපදින්නේ එකම වරයි ඊට පස්සේ උපදින්නේම නැහැ. උපදින්නේම නැහැ. ඒ ඒ කුසල් ඉතින් පුරිමා පුරිමා කුසල ධම්මා කියන විට පළමු පළමු හට ගන්නා වූ කුසලය. පසුව පසුව හට ගන්නා වූ කුසලයන්ට අනන්ත ප්‍රත්‍යයෙන් පත්වේ. දැන් ජවන් ඇතිවන එක කාමාවචර ජවන්. චිත්ත වීතියක ලැබෙන වැඩිම සංඛ්‍යාව දක්වන්නේ 7යි. 7යි. එතකොට පළමු ජවණය පළමු ජවණයට උපකාර ලැබෙන්නේ පංචද්වාරික චිත්ත වීතියක නම් වොත්තපන සුඛය. මනෝද්වාරික චිත්ත වීතියක නම් මනෝද්වාරා වංජන සුඛය. ඊළඟට පළමු ජවනය ඊළඟ ජවනයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දෙවෙනි ජවනය තුන්වෙනි ජවනයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අන්න ඒ විදිහට පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චේ ඉතින් ඒක පිළිගන්නට වෙනවා චිත්ත රීති පිළිබඳ දැනුම. මේ එක කොටසක් ගැන නෙවෙයි ඒ චිත්ත රීති සියල්ලම පිළිබඳව දැනුම තිබෙන්නට ඕන. ඒක තේරුම් ගන්න. මොකද චිත්ත රීති වල තිබෙනවා අ මොකද ඒ අනන්තර ප්‍රත්‍ය කුසල පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමාන පච්චිමාන කුසලාන ධම්මාන අනන්තර පච්චේන පච්චේයෝ දැන් ඒ පළමු පළමු කුසල් සිත ඊළඟ ඇති වෙන කුසල් සිතට ඒක තේරුණානේ දවන් හත පිළිබඳව ගත්තා නම් ඊළඟට එනවා මේක විශේෂ විභාග සියල්ලම කියන්නේ නැතිව කියනවා එහෙම නැත්නම් කාමාවචර කුසල ජවන් රූපාවචර කුසල ජවන්ට ජවන් වලටත් අනන්තර වශයෙන් උපකාර දැන් ඒ චිත්ත නීති දක්වනවා. දැන් ආදි කර්මික ධ්‍යාන නීතිය කියන තැන ඒ ආදි කර්මික ධ්‍යාන නීතියෙහි දක්වන්නේ භාංග චලන උපච්ඡේද මනෝද්වාරා වජ්ජත්